नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो वरहतो सम्मा सम्बुद्धස්ते අපි වීතිමුක්ත කාණ්ඩය අවසන් කළා පසුගිය දිනේ. ඊළඟට අභිධර්මාර්ථ සංග්‍රහයෙහි ඉන්නේ රූපකාණ්ඩය රූපකාණ්ඩෙහි රූප පිළිබඳව විස්තරයක් කරන්න. සතර මහා භූතත් ඒ මහා භූත නිසා පවස්නා උපාදා රූපත් කියන මේවා පිළිබඳව පළමු කොට කියා ඊළඟට ඒ රූප උපදින රූප උපදවන හේතු ප්‍රත්‍යයන් මේ වශයෙන් රූප පිළිබඳව සාකච්ඡාවක් කරනවා ඊළඟට මේ රූප පවත්නා ක්‍රමය ඒ භවයන් පිළිබඳව අන්තිමට නිර්වාණය පිළිබඳ කෙටි හඳුන්වීමක් කරපු දෙයක්. ඒ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි 6 වෙනි පරිච්ඡේදයෙහි එන්නේ අන්න ඒ කර්ම පළමු කොට එන්නේ රූප සමුද්දේශය කියන්නේ. ඒ රූප සමුද්දේශයෙහි රූප පිළිබඳව කියාගෙන යනවා. මෙන්න මේවයි රූප කියලා. ගාථාවක් වෙනවා. බැලුවේ ඒකයි මේ පොතේ ගාථාව කියන කොටස ඉන්න කිව්වා. ඒතාවතා විභත් කාහි පප්ප භේද පවස්තිකා චිත්ත චේතසිකා ධම්මා රූපං දානි කල්ච්ඡති. මට මතක හැටියට එහෙමයි ගාථාව එන්නේ. සමුදේසා විභාගාච සමුත්ථානා කලාපතෝ අව්‍යක්තික්‍රමතෝ චේති පංචධා තත්ත්ව සංගහෝ එනයි ගාථාව ගාථා දෙක. එයින් කියන්නේ ඒ මෙපමණක් වූ පස් පරිච්ඡේදයකින් පරිච්ඡේද පහක්. දැන් මේ දක්වා අප ඉගෙන ගත්තේ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් එන පරිච්ඡේද පහක්. ඒ පරිච්ඡේද පහෙන්ම කියන ලද්දේ චිත්ත චෛතසිකයන් පිළිබඳ වූ ප්‍රභේදයක්. ඒ චිත්ත චෛතසික පිළිබඳ ප්‍රභේද හා ඒවායේ පැවැත්ම ගැනයි ඒ පරිච්ඡේද පහින්ම අපි සාකච්ඡා කළේ. රූප පිළිබඳ විස්තරයක් ඒ පරිච්ඡේද පහට ඇතුළත් වෙන්නේ නැහැ. දැන් රූපය ගැන කියනු ලැබේ කියන එකයි ඒ මුල් ගාථාවෙන් යාපාවෙ තේරුම. ඊළඟට කියන්නේ සමු සමුද්දේශා විභාගාච සමුත්ථානා කලාප රූප සමුද්දේශය ඊළඟ ඒ කියන්නේ නම් වශයෙන් රූප පිළිබඳව දක්වන උද්දේශය කියලා කියන්නේ රූප විභාගය රූප විභාගය කියන්නේ රූප වෙන්කොට දක්වන ඒ ඒ රූප පිළිබඳ බෙදලා පෙන්වීම රූප සමුත්ථාන සමුත්ථානයේ කියන්නේ ඒ රූප උපදවන හේතුන් ගැන සාකච්ඡා කරනකොට රූප සමුත්ථාන රූප සමුත්ථාන හතරක් තිබෙනවා. ඒ රූප සමුත්ථානයන්ගේ වශයෙන් උපදන රූප උපදින්නේ කලාපව. කලාප කියන්නේ නිති. ඒක ගොන්නක් හැටියට. රූප තනි තනිව ඉපදීමක් නැහැ. හැම රූපම උපදින්නේ එකට බැඳී. රූප සමූහයක් වශයෙන්. ඒවටයි කියන්නේ කලාප. අනිත් එක තවත් එක්කම පවත්ිටකම කියන්නේ රූප ඒ භවයන්දී පවතින හැටි පවතින ක්‍රමය ඇති වෙන මුල් අවස්ථාවත් ඊට පස්සේ පැවතගෙන යන ක්‍රමයක් මේ දක්වන ඒ රූප සංදේශෙහි එන්නේ සත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං ති ඒ විවිධ හේතං රූපං ඒකාදස විධේන සංඝහං ගච්ඡanti සතර මහා භූතයෝය සතර මහා භූතයන් නිසා පවත්නා උපාදා රූපයෝය ඒ කියන්නේ උපාදා කියේ ඒකයි සතර මහා භූත නිසා පවත්නා රූපයෝ කියන එකයි උපාදා රූපක දැන් සතර සතර මහා භූත උපාදා රූප නැත්නම් උපාදාය රූප ඒ වචන දෙකම පාවිච්චි කරනවා උපාදාය රූපේ කියන විට එයින් අදහස් කරන්නේ සතර මහා භූත නිසා පවත්නා රූප කියන තේරුම. උපාදාන. එහෙම රූපය රූප සංග්‍රහය දෙවදාරිය. ඒ රූප දෙවදාරිය කොට දක්වනවා. සතර මහා භූත එක කොටසක් ඇටියට ඒ මහා භූත නිසා පවත්නා රූප තව කොටසක් ඇටියට දෙන දෙවදාරිය කොට දක්වනවා. ඒ දෙවදාරිය රූප 11 ආකාරයකින් සංග්‍රහ කරනවා. ඒ කියන්නේ 11 11කට සංග්‍රහ කොට දක්වනවා. අනේ ඒකයි පළමුවෙන්ම කියන්නේ. ඉතින් මේ රූප සමුද්දේශෙහි මුලින්ම ඉගැන්වෙන්නේ මොනවද ඒ රූප නම් වශයෙන් සඳහන් කරනවා කඨං කියලා අහනවා කඨං කෙසේ දෙයක් පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. භූත රූපං නාම. පඨවි ධාතුවය, ආපෝ ධාතුවය, තේජෝ ධාතුවය, වායෝ ධාතුවය කියන මේ මේවා භූත රූප නම් දේ. චක්කුප්පසාද සෝතප්පසාද ඝානප්පසාද ජීවහප්පසාද කායප්පසාද කියන මේ පස ප්‍රසාද රූප නම් වේ. ඒවට කියනවා ප්‍රසාද රූපං නාම. ප්‍රසාද රූප නාම. වර්ණය වන්නෝ ගං වර්ණය ශබ්දය ගන්ධය රසය නෑ නෑ වර්ණය ගන්ධය රසය ආපෝ ධාතුව වර්ධිත කොට ඇති භූතත්‍රයේ සංඛ්‍යාත කුත්බ්බය ඔව් රූපය කියන්නේ රූපය රූපෝ රූපං ශබ්ද ගන්ධ රස කුත්බ්බය ඒවාට කියනවා පොට්ටබ්බ රූප. දැන් එතන එන්නේ රූපය කියලා කියේ වර්ණ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්. ආපෝ ධාතුව හැර ඉතිරි භූත රූප තුන. ඒකයි කියේ ආපෝ ධාතුව වර්ජිත කොට ඇති භූතත්‍රයේ සංඛ්‍යාත පොට්ටබ්බයද. ගෝචර රූප නම් වේ. ඒවට කියන්නේ ගෝචර රූප. එතකොට මුලින්ම කීවේ භූත රූප, ඊළඟට කීවේ පසාද රූප, තුන්වෙනිවට කීවේ ගෝචර රූප. ඒ අරමුණු වන රූප ගෝචරය කියලා අරමුණ. අරමුණු වන රූප. ඊළඟට එන්නේ ස්ත්‍රී භාව, පුරුෂ භාව කියන භාව රූපය. ඒවට කියන්නේ භාව රූපය කියලා. ඉත්තත්තං කුසත්තං භාව රූප. භාව රූපං භාව රූපය කියලා හිතනම් කරා. ඊළඟට හදේ වස්තුව හදේ රූප නම්දී ජීවිතේන්ද්‍රිය ජීවිත ජීවිතේන්ද්‍රිය නම්දී කබලීකාර ආහාරය ආහාර රූප කියන නම හිතේ දෙන්නේ මේ විදිහට 18ක් දක්වනවා රූප දැන් ඒවා ගැන ඊට වඩා එහාට යන්න ඉස්සෙල්ලා ටිකක් කතා කරන්නට ඕන සතර මහා භූත ඒ මහා භූත නිසා පවත්නා උපාදා රූප කියන මේවා ගැන. දැන් අපි අභිධර්ම පාඩම් ආරම්භ කරන අවස්ථාවේදීම පරමාර්ථ සතර පිළිබඳව කතා කළා. චිත්ත පරමාර්ථය, චේතසික පරමාර්ථය, රූප පරමාර්ථය නිබ්බාන පරමාර්ථය කියන මේ සතර ගැන. එහිදී ඒ එකිනෙකක් පිළිබඳ එක් විග්‍රහ වාක්‍යයක් නැත්නම් දෙකක් තුනක් ඒවා තේරුම් ගැනීමට ඒ එක එකක් පිළිබඳව කියලා ඒවා විස්තර කරගන්නවා. චින්තේති චිත්තං චින්තේති ඒතේනාති චිත්තං චින්තන මත්තං චිත්තං කියලා සිත පිළිබඳව. චෛතසික පිළිබඳව චේතසි භවං තදායත් දුක්ඛිතායාති චේතසිකං රූප පිළිබඳව අප කතා කරන විට ඒ රූපයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සූත්‍රයකම වදාරන ලද සූත්‍ර පාඨයකුයි ඒ රූප පිළිබඳව විග්‍රහය හැටියට අපි ඉදිරිපත් කරනවා. රුක්ඛ කීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති රුක්ඛති තේන රුප්පති සීතේනපි රුප්පති උන්නේනපි රුප්පති විඝත්තායපි රුප්පති පිපාසායපි රුප්පති දන්ත මකස වාතා තප සිරින් තප සම්පස්සේනපි රුප්පති උපතීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති රුච්චති ඒ සූත්‍රාන්තයක බුදුරජාණන් වහන්සේ රූපයන් කුමක්ද කියන එක විග්‍රහයකින්ම දේශනා කොට වදාළ හැකියි. රුප්පතිති රූපං ඒ අනුව විග්‍රහ කරන්නට පිළිමු. රූපපීති රූපක්. එමක් නිසාද රූපපී කියලා කීවේ විකාරයට පැමිණෙන බව. උප්පතීති ඝත්තියති පීලියති කියලා ඒ පිළිබඳව තව විස්තර දක්වනවා පුවාවේ. විරුද්ධ ප්‍රත්‍යයන්ගෙන් පහර ලැබ වෙනස් වන ස්වභාවය යමක ඇත්තේද ඒක රූපයයි කියනු ලැබේ කියන එකයි කෙටි තීරණය. අනේ විරුද්ධ ප්‍රත්‍ය හැටියට දැක් වූ කරුණ තමයි සීතේන පිරුක්පති, උල්හින පිරුක්පති, විගච්ඡාය පිරුක්පති, පිපාසාය පිරුක්පති, දංශ මතස වාතා තපසිරින් සප සම්පස්සේන පිරුක්පති. යනුවෙන් නුහන්සේම වදාළ. සීතේන පිරුක්පති. සීතලෙන් විකාරයට පැමිණෙන වෙනසට පැමිණෙන කියන්නේ. දැන් මේක අපි කියන කෙනාට ප්‍රකට කර්මක් සීත වේලාවලදී අපේ ශරීරයට ඇතිවන වෙනස්කම් මේ විදිහට ඉන්නට බෑනේ සීතලේ නිසා සිදුවන වෙනසක් තිබෙනවා සමහර විටක ඒ වෙනස කොයි තරම්දයි කියතොත් ශරීරයට මේ රූපයට දාන්නට බැරිව ඒ රූපය ඇද වැටෙන තත්වයට පත් වෙනවා සමහර විටක ඒ නිසාම මරණය පවා සිදුවන්නට පුළුවන්. සීතලෙන් කරන රුක්පණය හේතු කොටගෙන. ඒක හරියට කොහොම කෝ වගේද? උෂ්ණයෙන් කරන රුක්පණයත් ඒ වගේ. දැන් උෂ්ණය ගන්නවානේ රස්න වේලාවලදී අපට දැනෙන තත් ඇති ශරීරයට දැනෙන ආකාරය ඒ වගේම වෙනස හොඳට පේනවා. දැන් බොහොම මේ මේ පළාතේ බොහොම උෂ්ණයේ පවත්නා කාලවලදී ඊට වඩා වෙනස් ඒ දේශගුණයක් පවත්නා පළාත්වලට සමහර කෙනෙක් ඒ කාලය තුල ගිනනවා. එහෙම ගිහින් ආපසු ආවම එනකොට බොහෝ දිනකුන්ගේ ශරීරයේ පිළිබඳව සිදුවී තිබෙන වෙනසක් පවා පේනවා. එහෙම කෙනෙක් මේ රූපේ සිදුවෙන රූපණ එකක්. ඒක තේරුම් ගන්නට නිදර්ශන දක්වත හැකියි. ඒ උෂ්ණයෙන් රුප්පණය වෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ රූපයේ තිබෙන යම්කිසි අවස්ථා මන්තරයකට පැමිණීමේ කියා තේරුම් ගත්තොත් ඒක මේ රුප්පණය හරි හැටියට තේරුම් ගත්තා වන්නේ නැහැ. එතකොට රූපවලට ඉදෙන්නේ උපාද ප්‍රතිභංග කියන ක්ෂණ තුනක්. කවර රූපයකට වුවත් උපාද ප්‍රතිභංග කියන මේ අවස්ථා තුන තිබෙනවා. ඒ විකාරයට පැමිණෙනවයි කියන එකෙන් අදහස් කරන්නේ ඒ අවස්ථා තුනක් ඇති යම් යම් රූපයක් ඒ අවස්ථාවන් හැර වෙනත් අවස්ථාවකට ඒකයි අවස්ථානන්තරයකට කියලා කිව්වේ පැමිණෙනවයි කියා ගතහොත් ඒ රූපණය පිළිබඳව තේරුම් ගත්තා වන්නේ නැහැ. දැන් අපි ඒක කලකා බැලීමට යොදා ගන්නට පුළුවන් දර්ශනයක් අපි ගනිමු පිටි පිටි ටිකක් අපි වතුරෙහිලා දිය කර ගන්නවා එතකොට අප කියනවා ඒකට දියාරු පිටි කියලා ඒ දියාරු පිටි උදුනක් මත තබා උදුනක් මත ලැබූ කබලකට ඒ පිටි ටිකක් වත් කළාම මොකද වන්නේ? ඒ දියාරු ගතිය නැතිව ගොස් එය තරමක ඝන තත්වයකට පත් වෙනවා. අපි ආප්පේ කියලා හදාගන්නේ එබන් දක්න ඝන තත්වයකට පත් වෙනවා. ඉතින් අප කියන්නේ නම් අර ධාරු පිටි දැන් ඝන උනායි. එහෙම තේරුම් ගත්තොත් රුක්පණය තේරුම් ගත්තා වන්නේ නැහැ. ධාරු පිටි ධාරු අවස්ථාවේදීමයි නැතිවන්නේ. එහෙනම් මේ ඝන වූ පිටි අපට ලැබුණේ මේ විරුද්ධ ප්‍රත්‍යයෙන් කරන පහර ලැබීම හේතු කොටගෙන විහාර තත්වයෙන්ම පවතින්නට බැරි වීම නිසා. එයින් අදහස් කරන්නේ නිරන්තරයෙන් හට ගන්නා වූ රූප අර විහාර තත්වයෙන් හට නොගෙන ඊට වඩා වෙනස් තත්වයකින් හට ගැනීමකුයි මේ විරුද්ධ තත්වයෙන් පාර ලැබීම හේතු කොටගෙන සිදු වූයේ. එහෙමයි මේ රුක්මණය පිළිබඳ රූපයන්ගේ තීන් ගත යුතුව තිබෙනවා. ඒකයි කිව්ව අවස්ථා නන්තරයකට පැමිණීම නොවේ කියන්නේ. ඒ විරුද්ධ ප්‍රත්‍යය කියන එක පිටින් තමයි ඉදිරිපත් වුනේ. පිටින්. නමුත් ඒ ඒ தත්වය ඇති උනේ පිටින් ආපු දෙකින් නෙවෙයි. මේ ඇතුළතම සිදුවන්නා වූ වෙනසකින් විකාරය. ඒ ඇතුළත සිදුවන විකාරය තමයි ඒ වූ පරිදිම එහි මුලින් තිබුණු පරිදි වූම රූප ඉපදවීමට නොහැකි වීම. ඒ රූප પરම්පරාව නැවත නැවත උපදනා රූප මුලින් තිබුණු தત્ත්වය අත්හැරලා වෙන தત્ත්වයකින් අත ගැනීමකුයි සිදුවන්නේ. ඒකයි රුප්පණ. එන් ඒ නිසා ඒ සීතේන පිරුප්පති උන්නේන පිරුප්පති දිගච්ඡාය පිරුප්පති. දිගච්ඡා කියන්නේ බඩගින්න. බඩගින්නෙන් සිදුවන රුප්පණය කොහෙද තිබෙන්නේ? ඒත් මේ රූපයේ තියෙන අපිට ඒ නිසා බඩගිනි අවස්ථාවවලදී කුඩා ළමයින්ට නම් ඒ ගින්න ඉවසා ගන්නට බැරිව දඟලන අවස්ථා තිබෙනවා. සමහර විට ඉතාම කුඩා ළමයෙක් නම් ලාබාල වී සිටින හඳන්නට පටන් ගන්න ඒ රුක්කනේ කෙරෙන රුක්කනේ දන්සමකස වාතාතප සිරින් සප සම්පස්සේන ප්‍රදස්ස කරන සතුන්ගේ සිදුවන විකාරය ඒ මකස කියන්නේ මදුරුවන්ගෙන් සිදුවන ඒ විදීම නිසා සිදුවෙන වෙනස. අපස් වාත වාතයෙන් සිදුවන බාහිර වාතයෙන් පවණක් නෙවෙයි අභ්‍යන්තරික වාතයෙන් පවා සිදුවන ඒ විකාරය වාත ආතප ආතප කියන්නේ අවුව වාතාතප සිරිතප සම්පස්තේන සර්පයන් වේ බඩගා යන සතුන් ඔවුන්ගෙන් ඇතිවීමෙන් එහෙම සිදුවෙන ඔය බලඹුවන් වෙන සතු ශරීරය ඇතින් වීමෙන් සිදුවන තත්වයක් තියෙනවානේ මේ ශරීරේ වෙනසක් වෙනවානේ ඒක කොහොම විකාරය නැත්තම් රුප්පණය කියලා දක්වනවා අන්න එහෙම රුප්පණයට පැමිණෙන ස්වභාවය යමිත වේනම් ඒ වාට රූපකියා බුදුරජාණන් වහන්සේ වදාළා රුප්පතිති කෝභිකේ තස්මා රූපං කිවිච්ඡති ඊළඟට ඒ රූප තමා මහා භූත සතරක්ය උපාදා රූප කියා වෙන්කොට දක්වනවා. ඉන් ප්‍රධාන මහා භූත රූප. ඒකට භූත රූපක් කියනවා මහා භූත කියලා. ඒ මහා භූත කියන මේ වචනය පිළිබඳවත් වෙනවා මහත්ව පහළ වෙන නිසා මහා භූත කියන තීරුම. මහත්ව පහළ වෙන නිසා. එයින් අදහස් කරන්නේ මේ පඨවි ආදි ධාතු භූත රූප මහා ඒව නෙවේ. එහෙම මහා ඒව නෙවේ. ඒක විදිහකින් කලකනවා නම් ඒවායේ තිබෙන්නේ හුදු ශක්ති විශේෂ පමණයි. ශක්ති මාත්‍ර. ඒවා මෙපමණයි නිත්‍යයි කියලා දක්වන්නට බෑ. ප්‍රමාණ වශයෙන් කියන්නට බෑ. ඒ බඳු ශක්තියින් රාශියක් ඔවුන් එකට එකතු වෙලා විශාල දෙයක් හැටියට දක්වනවා. දැන් අපි කතා කරන විට කියනකොට මහ පොළොව, ඉරහඳ, තාරකා, මහා මේ මේ හිමාලය පර්වතය ඔයාගේ වශයෙන් ඒවා මහත්ව පහළ වූ මහා භූතයෝ. ඒවා වෙන් කළොත් තිබෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ මහා භූත සතර. අනේ භූතයෝ විශාල වශයෙන් එක්රැස් වී විශාල දේවල් හත ගැන්වීමක් කරන බැවින් මහත්ව පහළ වන බැවින් මහා භූත කියලා නමක් ඒවාට පාවිච්චි. තව තේරුමක් තමයි මහා අභූත කියලා කියන්නේ. අභූතේ කියන්නේ අසත්‍යය කියන්නේ. වංචකත්තා අභූතේන මහා භූතාති සම්මතා කියලා දැක්කේ. වංචකත්තා අභූතේන. ඒ කියන්නේ අභූතේකින් අසත්‍යේකින් වංචකත්තා වංචා කරන බැවින්. මහා භූතාති සම්මතා. මහා භූතයයි කියා සම්මතයක් ඇත්තේ. අභූතේකින් කියන්නේ නූබේකින් අසත්‍යේකින් වංචා කරන නිසා. ඒ මොකක්ද? මේවා එක්රැස් වෙලා තමන්ගේ එක එක ධාතුවකගේ නැති ගති මේ ඔක්කොම එකතු වෙලා දක්වනවා. දැන් කෙනෙක් ඇසුවොත් පඨවි ධාතුව මොන වර්ණයකින් යුක්ත එකක්ද කියලා හේතුව තිරෙන්නේ පිළිතුරු වශයෙන් ඊට පාටක් නැති. පඨවි ධාතුවට පාටක් නැහැ. ආපෝ ධාතුව එහිදු වර්ණයක් නැහැ. තේජෝ ධාතුව ඒත් නැහැ වර්ණයක්. වායෝ ධාතුව වර්ණයක්. නමුත් මේ වර්ණ ඇති දේවල් අපට පේන්නේ. මේ වර්ණවත් දේවල් අපට දක්නට ලැබෙනවා. අන්න ඒ තමා තමා තුල නැති තමා කෙරෙහි අවිද්‍යමාන වූ දෙයක් ඇතිසේ දක්වනවා ලෝකයාට. දක්වා රවටනවා වංචකතා අභූතේන මහා භූතාති සම් ඒ පටවියාදි ධාතුන්ගෙන් සිදුවෙන දෙයක් මේ ඊවන පටවියාදි ධාතු සතර කවදාවත් වෙන වෙනම පහළවන්නේ නැහැ ඔවුන්ගේ පහළවීම එකටම එකට බැඳිලා උපදින ඒ රූප වශයෙන් උපදිනකොට එහෙම එකට බැඳී උපදනා රූප මිසක වෙන වෙන වූ රූපයන්ගේ පහළවීමක් නැහැ පඨවි ධාතුව වෙනම, ආපෝ ධාතුව වෙනම, තේජෝ ධාතුව වෙනම, වායෝ ධාතුව වෙනම එහෙම පහළ වීමක් නැහැ. ඒ එකට දැන්ලා පහළවන්නේ. ඒ අඩුම රූප පුඤ්ජය තමයි කලාපය කියලා දක්වන්නේ. අඩුම රූප. අපි ඒ කලාප පිළිබඳව ඉදිරියටයි කතා කරන්නේ. දැන් මේ අවස්ථාවේදී තේරුම් ගත යුතුනේ දැන් මහා භූතයක් වන පඨවි ධාතුව වර්ණයක් නැති එකක් තේජෝ ආපෝ ධාතුව වර්ණයක් නැති එකක් තේජෝ ධාතුව වර්ණයක් නැති එකක් වායෝ ධාතුව වර්ණයක් නැති එකක් එහෙත් ඒ සතර එක්ක යන ඒ සතරටම අයත් නොවන වර්ණයක් දැක් වෙනවා අනේ එපමණක් නෙවේ ඒ මහා භූත එක් ගොනු වී රාශි වශයෙන් එකට බැඳී නැති දෙයක් පෙන්වනවා ස්ත්‍රියක වශයෙන් පුරුෂයෙක් වශයෙන් පඨවියාදි ධාතු වශයෙන් දෙයිකලාද මේ ස්ත්‍රියක මේ පුරුෂයෙක් කියලා ධාතුන්ගේ වශයෙන් දක්වන්නට බෑ ධාතුන්ගේ වශයෙන් එහෙම ලැබෙන්නේ නෑ පඨවි ධාතු ස්ත්‍රියකුත් නෙවෙයි පුරුෂයෙකුත් නෙවෙයි ආපෝ ධාතු ස්ත්‍රියකුත් නෙවෙයි පුරුෂයෙකුත් තේජෝ ධාතුත් එහෙමයි වායෝ ධාතුත් එහෙමයි නමුත් ඒවා ඒක රාශි වී දක්වන දෙයකුයි මේ ස්ත්‍රියට මේ පුරුෂයෙක්. ඒ නිසා කියනවා ඒ මහා භූත අපව රවටනවායි හරියට යක්ඛිනී ආදය ඔබිය කියලා. අපි අටුවාවේ ටීකාවේ සඳහන් කරනවා යක්ඛිනී ආදී ආදය ඔබිය කියන්නේ යක්ෂණීන් ආදීන් මෙන් කියන්නේ. ඒ කීවේ ඕ යක්ෂ භූත යක්ෂය කියන එක්තරා මේ භූත කොටසක් සත්ව වර්ගයක් ඔවුන් ඔවුන්ගේ නැති රූපයක් මවාගෙන අනිත් අයව රවටනවා. අපේ බණ පොත්වලත් වෙනවනේ එහෙම. බුද්ධත්ව කතාවලත් වෙනවා. ඒ තමා කෙරෙහි අවිද්‍යමාන තමාට නැති අමුතු රූපයක් කාර්යයක් මවාගෙන මේ දකින්න වුණ රවටනවා. අන්න ඒ වගේ මහා භූත කියන ඒවා තමා තුල නැති තමා කෙරෙහි අවිද්‍යමාන තත්වයක් පෙන්නලා ලෝකයාව රවටන. දැන් අපි භූත මහා භූතයන්ගෙන් කෙරෙන රැවටිල්ල නිසා මිසක වෙන කිමකින්ද මේ විදිහේ වෙන් කර ගැනීමක් කරන්නේ. මේ අසවලා අසවලා මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් ආදී වශයෙන් ඒ මහා භූතයන්හි කරන ඒ ඔවුන් තුළ නැති සත්‍යයක් විදහා දැක්වීම නිසා. ඒකට මහත්ව පහළවන නිසා මහා අභූතයක් නිසා සත්‍යයන් වංචා කරන නිසා කියන මේ ආදි තේරුම් වලින් මේවාට මහා භූත කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන ඒ ලෝකෙහි ඒවාට මහා භූත කියන ඒ වචනය පාවිච්චි කරනවා. මේ සතර තමයි භූත සතර කියන්නේ භූත රූප. එතකොට පඨවි ධාතුවේ කියන්නේ කුමක්ද? ඊළඟටත් ඒ ඒකයි. පඨවි ධාතු නම් තද ගතිය නැත්තම් මොළොක් ගතිය. ස්වභාව වශයෙන් කියනවා නම් යමෙක තද බවක් හෝ මොළොක් බවක් දැනේද ඒක ඒ ඒ තද බව හා මොළොක් බව පඨවි ධාතුවට අයත් ස්වභාවය. ඒ තමයි පඨවි ධාතු ස්වභාවය. නමුත් තද දේවල් මොළොක් දේවල් ඒ තද මොළොක් කියන මේක නිසාම අපි පඨවියාගේ ධාත් පඨවි ධාතු වෙයි කියලා නෙවෙයි ගන්නේ. එහෙම ගන්නෙ නැහැ. එහෙම නෙවෙයි ගන්නෙ. ඒ වාටද අපි පුද්ගලාරෝපණයක් කරනවා. පුද්ගලාරෝපණයක් කරනවාම ඒ ඒ පුද්ගලයා තුළ අයබ්බයක් සේද ගන්න. අරගෙන දැන් අපි ගනිමු කෙනෙක්. කෙනෙක් තවත් කෙනෙකුගේ ඇඟෙහි හැපුණොත්. මේ හැපුණොත් මොනවාද මේ හැපෙන්නේ? පඨවි ධාතු පඨවි ධාතු සමගයි ගැටෙන්නේ. නමුත් පඨවි ධාතු පඨවි ධාතු සමග ගැටුණයි කියලාද අප දන්නේ. අපි නොකමැති ගැටණයක් නම් මේක අපේ ඇඟෙහි ගැටළු කැනපත් සමග අපි එතන ආරාවුලක් ඇති කරගන්නවා. කැමැති ගැටීමක් නම් එහෙම තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. නමුත් නොකමැති එකක් නම් ඒ විදිහේ ගැටණයක් ඇති ඒ මේ පඨවි ධාතුව ගැටුනේ. පඨවි ධාතුවේ ගැටුනේ. අන්නේ පඨවි ධාතු ඒ අවස්ථාවේදී කෙනෙක් හැටියට ගන්න. පඨවි ධාතුව කෙනෙක් හැටියට ගන්න. ඒ විදිහ තමයි අනිත් ධාතුන් පිළිබඳව යමක් යමෙක් කියලා ගන්නවා. ඒ ධාතුන් වෙන් කරගත මෙහෙණ ප්‍රතිපන්න. ඒ නිසා තමයි අපේ ධර්මෙහි බුදුජානක වහන්සේගේ ධර්මෙහි එන පරිදි දැන් බාහිර පඨවි කියන එක අපිට හොඳට ප්‍රකටයි. මේ දේවාල කියන පදගති ආදී මේවා ඒ බාහිර පඨවි ශරීරයේ තිබෙන ඒ ගතිය ඒ අභ්‍යන්තර පඨවි. ඒ නිසා ශරීරයේ කොටස්ම බෙදලා තියෙන්නේ. දැන් කේසා ලෝමාදී වශයෙන් බෙදනකොට ගුණක කොටස් 32ක් බෙදලා තියෙනවානේ. ඒ 32 ධාතු වශයෙන් බෙදෙන විට පඨවි ධාතු කොටස් 20ක් දක්වනවා. කේසා ලෝමා නඛා දන්තා චක්කු ආදී වශයෙන් පඨවි ධාතු කොටස් 20ක් දැන් එතන පඨවි කියලා කීවේ ඒ වායේ තිබෙන සද බව ගැන සලකා සද බව එහෙම නැතුව ඒ ඔකෝම පඨවි ධාතු නෙවෙයි ඒ කියන්නේ දැන් අපි ශරීරයේ තිබෙන කේසක් ඒ කේසය ගත්තා කේසයෙහි පඨවි ධාතු පමණක් නොවේ තිබෙන්නේ එහෙම තිබෙනවා නම් කියන්නට ඕන එක ධාතුවක් තනිව පහළ වෙනවා තනිව උපදිනවයි කියලා තනිව ඇති වෙනවයි කියලා එහෙම නැහැ පඨවි ධාතුව යම් තැනකද එතන ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන ඉතිරි ධාතු තුනක් ඇත්තේය. ආපෝ ධාතුව යම් තැනකද පඨවි, තේජෝ, වායෝ යන ඉතිරි ධාතු ත්‍රයක් එහි ඇත්තේය. එතන ඇත්තේය. තේජෝ ධාතුව යම් තැනකද එතනද පඨවි, ආපෝ, වායෝ කියන ධාතු තුන ඇත්තේය. වායෝ ධාතුව යම් තැනකද එතන පඨවි ආපෝ තේජෝ කියන ඉතිරි ධාතු තුන ඇත්තේ. අන්න එහෙම ගන්නට ඕන. ඒ නිසා තේසා කීවමයේ පඨවි ධාතු කොටස් කොටසක් හැටියට වෙන් කරගත්තත් එහි පඨවි ධාතුව පමණක් නොවේ ඉතිරෙන්නේ ආපෝ තේජෝ වායෝ කියන ඉතිරි ධාතු තුනක් තියෙනවා. ඒ පඨවි ධාතුව තමයි උත්සන්න ධාතුව. තව අපට දැනෙන ආකාර තිබෙනවා. එක එක ආකාරයේ මේ පඨවි ධාතුව තේරුම් ගන්නට ඕන. දැන් යම් කිසි වේලාවක පැටන පිහියක මුවාතින් කෙනෙකුගේ ශරීරයේ ඒ මුවාත ගෑවුනාම දැදුනම කැටෙනවා. ඒ කැටෙන දෙයක් හැටියට දැනෙන්නේ ඒ අවස්ථාවේදී මේ පඨවි ධාතුවමයි. පඨවි ධාතුව. ඊළඟට ඇනම දෙයක් හැටියට දැන් ගලක මුලක කටුවක සමහර විට අපේ කකුලක අතක එහෙම ඇනෙන දෙයක් හැටියට යමක් දැනේද ඒ දැනෙන්නේ ඒ වස්තුව පිළිබඳව පවත්නා පඨවි ධාතුව ඇනෙන දෙයක් එතකොට කැටෙන දෙයක් හැටියට ඇනෙන දෙයක් හැටියට සමහර විට අපට හුදු පැටලි දෙයක් හැටියට පැටලි දෙයක්. ඒකේ තියෙන අර තද ගතිය එම නිසා තමයි ඒක පැටලි දෙයක් හැටියට දැනෙන්නේ. අන්න ඒ වගේ ඒකේ පටවි ධාතුවම එක එක අවස්ථාවල පටවි ධාතු කියන ඒවා මේ කොහේවත් නැති දේවල් නෙවෙයි මේ ඔක්කොම තිබෙන්නේ ඒ පටවි ආදී ධාතුන්ගෙන් නිර්මිත වූ දේවල්. ඒ දේවල තිබෙන යම් යම් දෙයක් තමයි ඒ අවස්ථාවලදී අපට අපේ ශරීරෙහි ගැටෙන්නේ. දැන් ඉස්සෙල්ලාම මෙතෙන්දි කියවනේ රූප සමුද්දේශයේ හිටි ගෝචර රූපේ කියන තැන පඨවි තේජෝ වායෝ කියන ඒ භූත රූප තුනයි පොට්ටබ්බ ධාතු කියන පොට්ටබ්බ රූපේ කියන්නේ. ඉතින් ඒ නිසා පඨවි ගැටෙන දෙයක් හැටියට අපට දැනෙනවා නම් එක්කෝ පඨවි. එහෙම නැත්නම් දැනෙන්නට පුළුවන් යමක තිබෙන තේජෝ. දැන් ගින්නක් එහෙම අපේ අතට ලං කළොත් අයිස් කැටයක් එහෙම කැඩුවොත් එතකොට දැනෙනවා තේජෝ. ඒක තියෙන ඒකේ පඨවි නැතුව නෙමෙයි. තේජෝ ධාතුව එතන සම්ම. අර තේජෝ දැනෙනවා. වායෝ ශරීරයේ තුල ඇතිවන වායෝ ධාතුව අපට දැනෙනවා. ශරීරෙහි ගැටෙන වායෝ අපට දැනෙනවා. වායෝ ඒ පඨවි තේජෝ වායෝ කියන මේ තුන නම් භූත රූප තුන නම් අපේ ශරීරයේ ගැටෙන දේවල් අනුව අපට තේරුම් ගන්නට පුළුවන්. ආපෝ ධාතුව එහෙම ගැටෙන්නේ නැහැ. වතුරේම තිබෙනවා වතුර ආපෝ ධාතු අධික රූපය. අර කියන්නේ ජලයේ කියන විදිහ ජලය ආපෝ ධාතු අධික රූප කලාප වලින් යුක්ත. ආපෝ ධාතුව තමයි එහි අධික. ඒ එහි ඇති ආපෝ අපේ ශරීරෙහි ගැටි කාය විඥාණයෙන් දැනගන්නට පුළුවන් එකක් නෙවෙයි. වෙන්නේ නැහැ. ඒ මොකද? ඒක සුක්ෂම රූපයක්. සියුම් රූපයක්. ආපෝ ධාතුව සියුම් රූපයක්. ජලයේ දැහැලා නාන කෙනෙකුට වූවාද ජලයේ තිබෙන ආපෝ නෙවෙයි ශරීරයට දැනෙන්නේ. එක්කෝ ඒ ජලයේ තිබෙන තේජෝ සීත හෝ උෂ්ණ තේජෝ දැනේ. එහෙම නැත්නම් ජලයේ තිබෙන පඨවි දැනේ. සමහර විට ඔය පීල් එකට ඔළුව ඇල්ලුවොත් එහෙම නාන්න මිටි පහරක් වදිනවා වගේ වදින්නේ ජලය ඒ ඒ ජලෙහි ඇති ජලයේ වශයෙන් ගත්තේ ඒ වස්තුෙහි ඇති පඨවි වදින්නේ අන්න ඒ විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න පඨවි ධාතු කියන්නේ තද ගතිය මුලක් ඇනෙන ගතිය කැපෙන ගතිය ආදි වශයෙන්ද අපට දැනෙන්නේ ඒ පඨවි ධාතු එතකොට මේ ශරීරයේ කොටස් වශයෙන් ගත්තොත් කේසාදී 20ක් තිබෙනවා. ඒවාද පටිවි ධාතු කොටස් කියලා දක්වන්නේ පටිවි ධාතුව අධික වෙයි. තව ඒ ගැන ඉදිරියටත් අපට යම් යම් අවස්ථාවලදී සාකච්ඡා කරන්න ලැබෙවි. ඊළඟට ආපෝ ආපෝ කියන්නේ බැඳෙන ගතිය නැත්නම් බැගිරෙන ගතිය ධාතු පඨවි ආදී ධාතු විසිර යා නොදී බැඳ ගන්නා ස්වභාවය තමයි ආපෝ ධාතුව. දැන් ජලෙහි තේ ස්වභාවය තියෙනවා. ජලෙහි ආපෝ ධාතුව අධිකයි. ජලෙහි තේ ස්වභාවය තියෙනවා. ඒ නිසා තමයි සිමෙන්ති කුඩු වලට වතුර ටිකක් ලං කළොත් මොකද වන්නේ? ඒ වතුරෙහි සිමෙන්ති ටික බැඳෙනවා. ඒකට බැඳ ගන්නා ස්වභාවය ආපෝ ධාතු කියන්නේ ඒ බැඳ ගන්නා ස්වභාවයට බැඳ ගන්නට දෙයක් නැති කලෙහි මොකද වන්නේ? ඒක පැතිරෙන දෙයක් නැත්නම් වැగిරෙන දෙයක් නෙවෙයි. ඒ නිසා තමයි එසේ බැඳ ගන්නට දෙයක් නැති කලෙහි ජලය වැగిරෙන්නේ නැත්නම් පැතිරෙන්නේ. ඒ ජලෙහි ඇති ආපෝ ධාතු ස්වභාවය ඒකයි. අනේ වගේ ආපෝ ධාතු කියලා මේ ධාතු වශයෙන් නම් කරන්නේ. ඒ ස්වභාවය තුමන්ද බැඳ ගන්නා ස්වභාවය වැගිරෙන ස්වභාවය පැතිරෙන ස්වභාවය කියලායි දක්වන්නේ ආපෝ ධාතුව තේජෝ ධාතුවේ කීවේ උෂ්ණ ස්වභාවය නැත්නම් සීත ස්වභාවය උෂ්ණ ගතිය සීත ගතිය ඒ තමයි තේජෝ ගින්නෙහි ඒ තේජෝ අධිකයි දැන් යම් අවස්ථාවකදී ඒ ගින්න නැතිව සීතල ඇති වෙනවා. උෂ්ණේ නැතුව සීතල ඇති වුණොත් ඒකද තේජ. ඒක ඒකට වෙන දෙයක් නෙවෙයි කියන්නේ ඒ උෂ්ණයේ තිබෙන අඩුම ගතිය තමයි සීතල කියලා දැක්වෙන්නේ. එනිසා උෂ්ණ සීත උෂ්ණ කියන මේ දෙකින් උගන්වන්නේ තේජෝ ධාතුව කියලා. වායෝ ධාතුවේ ඉතිරෙන්නේ තල්ලු කරන රුකුල් වෙන ස්වභාවය. කුම්භවන හකුළු වන ස්වභාවය. ඒ තමා වායෝ ධාතු. වායෝ ධාතුෙහි තම් හලල් කරන කුම්භවන එකේ තියෙන හලල් කිරීම. එහෙම නැත්නම් හකුළු වන. ඒ දෙකම දැන් එක විදිහකට ඇතිලෙනවා කියන එක අනිත් පැත්තෙන් බැලුවාම පින්දෙනවා. නේ? ඇතිලෙනවා. එක තිරණ වෙනවා අනිත් පැත්තට පින්දෙනවා. ඒ ඒ පින්දෙන හැකිලෙන ඒ රුකුල් දෙන ස්වභාවය තමයි වායෝ කියලා වායෝ භාව. මෙන්න මේ විදිහට ධාතු සතරක් දැක් වෙනවා. ඒවා අපි තේරුම් ගන්න උත්සාහ කරමු. අද ඔහොම ටිකින් අපි කියන්නේ. තව විස්තර උමනා නම් පස්සේ කියන්න. ආ ආකාශය පස්සේ කියන්නේ ආකාශය මහා භූතයක් නෙවෙයි. ආකාශ ධාතු පරිච්ඡේද රූපං කියලා අපිට ඉදිරියට එනවා කියන්නට. භූත රූප පිළිෙන්නේ තුන හතරයි. ඒ ධාතු වශයෙන් කියන විට ඒ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු එහෙමත් කියනවා. නමුත් මේ භූත රූප පිළිබඳ කතාවේදී පරිච්ඡේද රූපේයි කියලා ආකාශ ධාතුව දක්වනවා මිසක මහා භූත රූපේ කියලා දක්වන්නේ නැහැ. ඒ ආකාශ ධාතුවට අයත් විශේෂ ස්වභාවයක් තියෙනවා. එහෙනම් රූප පරිච්ඡේදය කියන්නේ රූප පිරිසිදීම. රූප වෙන් කිරීම. කලාප වෙන් කරන්නේ ආකාශ. කලාප වෙන් කරන්නේ දැන් කොයි තරම් එකට බැඳලා තිබෙන රූපසේ සලකනවා. දැන් අපි ගතහොත් ඇටයි එක ඇටයක් කියලා ගත්තම ඒක අපේ පිළිසලකීමේ හැටියට එක වස්තුවක්. එක වස්තුවක්. එහෙත් එය පතවියාදි ධාතු ඉගෙන යුක්ත කලාප රාශියකින් හැදුණු එකක්. ඒ කලාප කොයි වේලාවකවත් කලාප දෙකක් එකට බැඳිලා නැහැ. එක කලාපයක් අනිත් කලාපයෙන් වෙන් කරන ආකාශ ධාතුවෙන් වෙන් වෙලා තිබෙනවා. ඒ නිසා තමයි මෙම විදිහේ එකට බැඳී තිබෙන දෙයක්සේ සලකන දෙයක්වත් කපන්නට පුළුවන්, කඩන්නට පුළුවන්, කොටා කුරු කරන්නට පුළුවන් වෙලා තිබෙන්නේ අර ඒ ධාතු එකට බැඳී තිබෙනසේ අපට පෙනුනත් කලාප වශයෙන් නම් එක එක කලාපයක් අනිත් කලාපයෙන් වෙන් වී පිළිම බැරි. අන්න එහෙම කලාප වෙන් කරන ස්වභාවය තමයි ආකාශ ධාතුව. අපි මේ අවස්ථාවේදී ඒක සාකච්ඡා කරමු. ඊළඟට <clears throat> ඔය ධාතු සතර පිළිබඳව හොඳට දැනගන්න. ඒ ධාතු සතර මොකද මේ අපි අභිධර්මයේ ඉගෙන ගන්නෙ. ඒ වුණත් අභිධර්මයේ සාමාන්‍යයෙන් එහෙම කරුණු ටිකක් කියාගෙන යනවා මිසක ඒතරම්ම සාකච්ඡා කරන්නේ නැහැ මේ මේ මේ ජීවිතයට යොදාගෙන සලකා බලන හැටි. බොහෝ දෙනෙක් ඒවා සාකච්ඡා කරන්නේ නැහැ. නම් ධර්මයේ බුදුරජාණන් වහන්සේ මේ ධාතුන්ගේ වශයෙන් මේවා බෙදලා පෙන්වු කුමටද? ඒවා පිළිබඳව අපේ ඇති මුලාව දුරුකොට මුලාව දුරුකොට ඒවා යථා භූත ඇති සැටි බැලීමට ඇති සැටි බැලීම. ඒ නිසා තමයි දැන් යම්කිසි ආභ්‍යන්තරික පඨවි ධාතුවක් වේද තේසා ලෝමා ආදී වශයෙන් පවත්නා ආභ්‍යන්තරික පඨවි ධාතු වේද බාහිර යම් පඨවි ධාතුවක් වේද බාහිර පඨවි ඒ තද ගති ඕ ගස් ගල් මුල් ආදී හැම තැනකම තිබෙන ඒ වගේම මේ సంతානවල ජීවත් වන සත්වයන් පිළිබඳව උවද තිබෙන ඒ පඨවි ධාතු ඒ බාහිර පඨවි ධාතු රේනේසා ඒවා ඒවා පඨවි ධාතුමයි. අභ්‍යන්තර වුවත් බාහිර වුවත් පඨවි ධාතුමයි. ඒ පඨවි ධාතුහු මේතන් මම මේසෝ හමස්මි නමේසෝ අත්ත. මගේ නෙවේ. මම නොවේ. මගේ ආත්මය නෙවේ. දැන් බලන්න උගන්වන්නේ මේ පඨවි ආදි ධාතු ගැන එලෙසයි. අනේ නිසා ඒකේ තේරුම දැනගන්න ඕන. දැන් භාවනා කරන කෙනෙක්. භාවනා කරන කෙනෙක් භාවනාවේදී මේ පඨවි ආදී ධාතු වෙන් කරගන්න. මොකද දැන් මේ පින දන්නවනේ විදර්ශනාවේදී නාම රූප වෙන් කරගන්න. බලමුකොට රූප වෙන් කරගන්නවානේ. රූප වෙන් කරගන්න. රූප වෙන් කරගෙන බලනවා රූප නාම කියලා මේ දෙකක් නේ. නාමස්කන්ධයනොත් රූපස්කන්ධය. ඒ රූප වශයෙන් වෙන් කරන්නේ මොනවාද? රූප වශයෙන් වෙන් කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ සතර. ඒ භාවනා කරන තැනට යම් අවස්ථාවකදී ශරීරෙහි යම් යම් තැනක පද ගති ප්‍රකට වෙනවා. පද ගති ප්‍රකට වෙනවා. ඒ පද ගති ප්‍රකට වෙනකොට දැනෙනකොට ඒ තදයි තදයි කියලා මෙනෙහි කරනවා. තදයි තදයි කියලා මෙනෙහි කරනවා. ඒ ඒ තදයි කියලා මෙනෙහි කරන්නේ කොහොමද? පඨවි ධාතු. එතකොට ඒ පඨවි ධාතුවේ තියෙන ලක්ෂණයේ තද කියන්නේ. පඨවි ධාතුවේ තියෙන ලක්ෂණ. කක්ඛලක්ඛ ලක්ෂණා, පබ්බ ලක්ෂණා, පඨවි ධාතු. ඊළඟට සමහර අවස්ථිත ශරීරෙහි උෂ්ණ ගති දැනෙනවා. ඒ වගේම සීත ගති කියන්නේ. උෂ්ණ ගති කියන්නේ සමහර තැන්. බොහෝත වාඩි වෙලා සිටින විට ඒ ශරීරෙහි උඩ කොටසට යට වෙලා තිබෙන තැන් වල දැවිල්ලක් වගේ දාහ ගති ඇති වෙන දැවිලි උෂ්ණය ඇති වෙන. එහෙම අවස්ථාවේදී ඒ ස්වභාවය සිහි කරනවා මෙනෙහි කරනවා. දැවෙනවා දැවෙනවා උෂ්ණයි උෂ්ණයි මේ විදිහට රස්නේ සිහි කරනවා. ඒ කුමක්ද ඒ ඒ මේ ධාතුවේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව. දැන් උපින්දීම හැකිලිම වශයෙන් බලන්න ඒක වායෝ ධාතුව. වායෝ ධාතුව පින්දෙන ස්වභාවය හැකිලිම ස්වභාවය වායෝ ධාතුව. ඒ අනේ ඒ විදිහට එදින සමහර අවස්ථාවලදී දහදිය වැඩි වෙනවා හෝම කදි එහෙම අවස්ථාවලදී ආපෝ ප්‍රකට වෙන්නේ ආපෝ ස්වභාවය ශරීරෙහි ඇති කොහොම හරි මේ ධාතු වෙන් කර ගැනීම භාවනාවේදී තමයි ශරීරය පිළිබඳව ධාතු වෙන් කර ගැනීම මනසේ සිදු වෙන්නේ. හරි හැටියට සිදු කරෙන්නේ. මේක මේ ඉගෙනීම ධාතුන්ගේ වශයෙන් ධාතු වෙන්කොට ඉගෙනීමක් මේ කරන්නේ. ඒක Tamange ප්‍රත්‍යක්ෂය නෙවේ. ප්‍රත්‍යක්ෂය තම Taman විසින්ම නුවණින් දත යුක්තක් තම අද්දකීම් වශයෙන් ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂය කියන්නේ අත්දැකීම වගේ. අත්දැකීම නම් සමාතම ඒක දැනෙන්න ඒ පඨවි ආදී ධාතුන්ගේ ස්වභාවය. අනේ එහෙම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ස්වභාව හතර මහා භූත හතරේ කියලා නැත්නම් භූත රූපේ කියලා මෙහිදී ඉගැන්වේ. ඒ වාත භූත රූපේ කීවේ අර කලින් කී අදහස් අනුව. ප්‍රධාන එක හැටියට ගත යුතුව තිබෙන්නේ නම් රවටන එකයි. ඒ කියන්නේ වඩාම සුදුසු. ඒකයි වඩාම සුදුසු මේ රැවටෙන ස්වභාවය නිසා තමයි මහා භූත කියලා ගන්නට තියෙන්නේ. අපෝ රවටනවා. ඉතින් අපි රැවටිලා ඉන්නේ. රැවටිල්ල කවදා ඉඳලාද? අද ඉස්සලම බොහෝම කල් සිට අනාදිමත් සංසාරෙහි ඈ නෑ නෑ අනාදිමත් සංසාරේ රැවටෙමින් එන්නේ ඔය භූත සතරට තමයි. මහා භූත සතර. ඉතින් සමහර විටක තද බවට කැමති, සමහර විටක මොළොක් බවට කැමති. එහෙම එක එක තත්ත්වයන් අපිට තියෙන. දැන් නේ එහෙම නොඑක් දේවල් පිළිබඳ ඉතින් ඕවට ආස කරන්නේ. තදේවට මොළොක් යනාටද පදේවට ආසාව මොළොක් ඒවට ආසාව කියන්නේ පඨවි ධාතුවට තියෙන ආසාව. ඒ පඨවි ධාතුවට තියෙන ආසාවේ කියලා පඨවි ධාතුව පඨවි ධාතුවෙන් තේරුම් නොගත්ත හේතුව. ඒකයි. ඉතින් අන්න ඒ රැවටිල්ල අපිට තිබෙනවා. ඒක දුරු කර ගැනීමයි මේ ධාතුවක් බුදුරජාණන් වහන්සේලා වෙන්කොට වදාළා. එහෙම නැත්නම් වෙන තේරුමක් නැහැ. එහෙම නැත්නම් මොකටද දැන් මේවා දැනගත්තයි කියන එකෙන් වෙන ප්‍රයෝජනයක් නැහැ. තියෙන ප්‍රයෝජනය නම් ඒවා දැන ගැනීම හේතු කොටගෙන ඒ නොදැනීම නිසා ඇතිව තිබෙන මුලාව දුරු කරගන්න. ඒකයි ප්‍රයෝජන. මුලාව දුරු වීයේද එතකොට මේ මුලාව නිසා ඇතිවෙන දැන් මම ඉස්සෙල්ලා කිව්වනේ අවුරු හරි ඇඟේ හැපුණම ඇතිවෙන තත්වයක් ගැන කැමතිනම් හැපෙන්නට ඉඩ දීලා ඉන්නවා නොකමැති නම් දබරයක් වෙනවා නේ සංදු සරුවලක් වෙනවා මොකක් නිසාද මේ පඨවි ධාතුව Taman ගත්ත හැටි දෙයාකාරයකට ගත්තා දෙවිදිහට ගත්තේ. ඒ නිසා ඒ ඒ දෙවිදිහටම ගත්ත මොන කරුණින්ද? මුලාවේ විදිහට. මේ පතරී ධාතුව පිළිබඳව ඇති වූ මුලාව නිසා තමයි එකකට ඇලෙන්නේ අනිත් එකට ගැටෙන්නේ. කිපුනේ. ඒ දෙක ඈ ඒක තමයි ඒක හරියි. ඒ ඒක තමයි දුකක් ඇති වෙනවා සැපක් ඇති වෙනවා. දුකයි සැපයි. නමුත් ඒ ගැටුනේ පතරී අනේ පඨවි ධාතු පඨවි ධාතු වශයෙන් නොදැලීම හේතු කොටගෙන සිදුවන තත්ත්වයක් පඨවි ධාතු පඨවි ධාතු වශයෙන් ඉතින් අපි කියන්නේ ගින්නේ වුවද පඨවි ධාතු තිබෙනවා ගින්නේ වුවද පඨවි ධාතු තිබෙනවා ඒ ඒ පඨවි ධාතුව ගින්නේ තිබෙන පඨවි ධාතුව ඒ තරම්ම අපට දැනෙන්නේ නැහැ ඒකේ තිබෙන උෂ්ණ ගතියමයි අපට දැනෙන්නේ ඒ උෂ්ණ ධාතුවේ වශයෙන් දැන් පාරේ යනකොට මේ පාවාහනක් වෙන පාවිච්චි කරන්නේ නැති කෙනෙකුට කවුරු හරි දීලා අහක දාලා තිබෙන සිගරට් කොටයක් එහෙම පෑගෙන පෑගිනාම මම දැකලා තියෙනවා සමහර උඩ යන ඒ ඒ මොකක් කියලාද අර තේජෝ ඒක නැද්ද පඨවි ධාතු ඒ තියෙනවා ආපෝ ධාතුවක් පිරෙනවා. නමුත් එතන පිරෙන උත්සන්න ධාතුව තේජෝ. ඒ තේජෝ ධාතුව. ඉතින් ඒ තේජෝ ධාතුවේ තේජෝ ධාතුව ලැබුණා තිබෙනවා අනිෂ්ඨ ඉෂ්ඨ කියලා දෙකක්. ඉෂ්ඨානිෂ්ඨ. එදා තේජෝ ධාතුව කාය ප්‍රසාදිනි ගැටෙනවා. කාය ප්‍රසාදිනි ගැටෙනවා. මේ ඒ ගැටුණු අරමුණෙහි එල්බගෙන කාය විඥානය උපදිනවා. අන්න එහෙම පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත සතර මේ භූත සතරෙන් කිසිදු රූපයක් වෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ භූත සතර නැති අනිත් කිසිදු රූපයක් ලැබෙන්නේ නැහැ. දැන් චක්සු ප්‍රසාදාදි වශයෙන් ප්‍රසාද රූප ගැන කතා කරන්නට වෙනවනේ. ඒ ප්‍රසාද රූප ඇතිවන්නේද මේ භූතත් සමග. භූතයන්ගෙන් වෙන්වන්නේ නැහැ. ඒ කලාපෙහි ප්‍රධාන කොටස මහා භූත රූපය. මහා භූතකු කර්මය නිසා හටගන්නා මහා භූතයි චක්කු ප්‍රසාදය ගැන කතා කරන විට කියන්නට වෙනවා. මේ කර්මය විතරක් නෙවෙයි භූත රූප උපදවන්නේ ප්‍රත්‍යස අතරින් මොකදද? කම්ම චිත්ත ආහා කියන ඒ චතුර්විධ ප්‍රත්‍යයන්ගෙන් රූප උපදිනවා අපි ඒවා ඉදිරියට කතා කරන්නේ. අද තේරුම් ගන්නට මේ කරුණු ටික විතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි කක්කලත්ත ලක්ෂණා පඨවි ධාතු, සද්ධ ලක්ෂණා පඨවි ධාතු. ඒ විදිහට. සද ගතිය, එහෙම නැත්නම් කර්කස ස්වභාවය පඨවි ධාතු. ඒක වැටෙන ආකාරය අපිට දැනෙනවා. සද වශයෙන් වැටෙනවා. එහෙම නැත්නම් මොලොක් වශයෙන් වැටෙනවා. මොලොකේ කියන්නේ සද බලයේ තිබෙන අදුකම. ඒක මොලොකේ කියන්නේ. ඒ සද මොලොක් හැටියට යමක් වැටෙහෙද, සමීද ඒ ඒ තමයි පඨවි ධාතු. ආපෝ ධාතුව වැగిරෙන ස්වභාවය දැඬෙන ස්වභාවය. ඒ දැන් රූප කලාප වුණ උන් වෙන්නේ නැහැ මේක. රූප කලාපයක තියෙන රූපය කලාපයක තියෙන රූප විසිර යන්නේ නැහැ. හරියට සිමෙන්ති වලට වතුර දැම්මා වගේ. ඒක සිමෙන්ති ටික වතුරෙහි බැඳිලා තියෙනවා. ඒ වගේ ආපෝ ධාතුවෙන් කරන්නේ අර කලාපයේ තිබෙන රූප විසිරලා නොදී බැඳ ගන්නා ස්වභාවය. ඒ තමයි ආපෝ ධාතුවයි. ඒකේ හිතහට තමයි ආපෝ ධාතුවේ කියලා එතන දැක්කේ වතුරේ. ඒ ඒ ආපෝ ධාතු ස්වභාවය ඒකයි. තේජෝ ධාතුව. තේජෝ ධාතුවක් තිබෙනවා එතන. ඒකේ තිබෙන්නේ උෂ්ණ ස්වභාවය. උෂ්ණ ධාතුව. උන්නත් ලක්ෂණ තේජෝ ධාතුව. ඒ උෂ්ණයේ තියෙන අඩුකමයි සිටී. උනත් ලක්ෂණා පීජෝ ධාතු විත්‍රම්බන ලක්ෂණා වායෝ ධාතු පුංගවන ස්වභාව වායෝ ධාතු අනේ දැන් ශරීරය ගැන වුවත් එහෙම කලකනවනේ දැන් ශරීරෙහි පඨවි ධාතු එහෙම අරගෙන ඊළඟට ආපෝ ධාතු කොටස් කියලා විශේෂයෙන්ම ආපෝ ධාතු කොටස් කියලා දක්වන හරියක් තියෙනවනේ නේ හිතං තෙම්මං කුබ්බෝ නොහිතං තේදෝ මෙදෝ අසු වසා කිලෝ සිංහාමිකා ලසිකා හිත එහෙම දක්වා අනේ ඒ ආපෝ ධාතු කොටස වායෝ ධාතු කොටස ශරීරෙහි දක්වන්නේ උද්ධංගමාවාතා අභෝගමාවාතා කුච්චිසයාවාතා කොට්ටසයාවාතා අංගමංගානුසාරිනෝ වාතා අස්සාස පස්සාසා වාතා එහෙම දක්වනවා එතකොට ඒ පඨවි ආපෝ තේජෝ තේජෝ තමයි සංතාපෝ දාහෝ ජීරණ පාචකෝ කියලා හතරක් ගන්නවා. සංతాප තේජෝ, දාහ තේජෝ, ජීරණ තේජෝ, සංతాපෝ දාහෝ ජීරණ පාචකෝ. පාචක තේජෝ හතරක්. දැන් ශරීරයේ කිරෙන ඒ දාහ මේ උෂ්ණ ගතියක් තිබෙන ඔව් ඒ කියන්නේ නෑ ඒත් තියෙන රූපේ. ඒ කියන්නේ කර්මජ තේජෝ නැතුව යනවා. කර්මජ තේජෝ නැතුව ගියාට උතුජ තේජෝ තියෙනවා. දැන් උතුජ තේජෝ අපට එවිට දැනෙන්නේ. අපි ගානේ මල සිරුරක් මල සිරුරක් අල්ලනකොට අපට දැනෙන්නේ ඇගේ අර රස්න ගතිය ගියාට පස්සේ සීතල දෙයක් හැටියට නේ. ඒ එතන සීතල දෙයක් හැටියට තිබෙන නිසා අප සියලු නෑ තේජෝ ධාතුව නැtei කියන්නේ. එතන නැත්තේ කර්මජ තේජෝ නෑ. කර්මෙන් උපද වූ තේජෝ ධාතුව නෑ. එහෙත් උතුජ තේජෝ එතන තිබෙනවා. ජීවිතේ ඉන්නේ නැහැ. ඒ ඔව් ඒ කියන්නේ ජීවිතේන්ද්‍රියද පවතින්නට බෑ නේ මේ කම්මදිතේ ඉන්නේ නැත්නම්. හා. ජීවිතේන්ද්‍රිය කියන්නේ සයිතසිකයක් කියනවා රූපයක් කියනවා. චෛතසික ජීවිතේන්ද්‍රියක් කියලා එකක් තියෙනවා ඒක සිත නැවත නැවත ඇතිවීමට ඉවහල් වන ධර්මයක් ඊළඟට රූප ජීවිතේන්ද්‍රිය කියන්නේ ඒ තමයි අපි මේ ජීවත් වෙනවයි කියන ඒ සත්‍යයේ තිබෙන්නේ රූප ජීවිතේන්ද්‍රිය නිසා ඒක මේ රූපය පිළිබඳව. ඒ මරණය ගැන කියන විට මරණයයි කියන්නේ ඒක බහ පරියාපන්නක ජීවිතේන්ද්‍රිය සෝපච්ඡේදේ මරණ. ඒක භවයක අන්තර්ගත ජීවිතේන්ද්‍රිය රූපයගේ සිඳී යාමයි මරණය. ඒ ජීවිතේන්ද්‍රිය රූපයගේ සිඳී යාම වෙන විට ඒ ජීවිතේන්ද්‍රිය රූපය සහිත වූ සමජ රූප ඇසුරු කරමින් විශේෂයෙන්ම භවයේ රූප ඇසුරු කරමින් පැවති චිත්තසංතානයක් වීද ඒක මෙහි උපදින්නේ නැහැ. ඒ ඊටද උපදින්නට බෑ. ඒ නිසානේ ඒ කර්මජ තේජෝ කර්ම ජීවිතේන්ද්‍රිය කියන මේවා නැති වෙනකොටම විඥානයක් මේ භවයේ පිළිබඳ වූ විඥානය දුර්වලව වෙනවා. සිතිය සිදු වෙනවා. ඊළඟට ඉදිරිපත් වූ කර්මයට අනුව තව තැනක ඒ ප්‍රතිසන්දියක් ගන්නවා. ඒකයි බලන්න. ඉතින් අද අපි මේ ටික විතරයි කියන්නේ. අනිත් දවසේ ඒ තව මොන හරි මේ ගැන කියන්නට ඕන නම් කියන්න. එහෙම නැත්නම් අපි ප්‍රසාද රූප ගැන සාකච්ඡා කරමු.